නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රත්තාවන්ත පින්නතුනි අද දේශනා කරන්ට බලාපොරොත්තුවෙන්නේ මජ්්‍යමනිකාට අයත් නන්දකෝවාද කියලා දේශනය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නිකාය පහකට තියෙනවා දීගනිකාය මජ්්‍යමනිකාය සංයුත්ත නිකාය අංගුත්තර නිකාය කුද්දගනිකාය කියලා. දීගනිකාය සඳහන් වෙනේ ගොඩාක් දීර්ග දේශනා සතිපට්ටාන සූත්‍රය ඊළඟට <clears throat> මහා පරිනිබ්භාන සූත්‍රය වැනි ගොඩාක් දීර්ග ලෙස දේශනා කරන දේශනාතීරක තම දීග නිකායික. මජ්්‍යම නිකායිකයන්නේ ලොකු දීර්ක දේශනාත්නවේ පොඩි දේශනාත්නම මැද ප්‍රමාණයවා. මජ්්‍යම නිකායකි. සංයුත්ත නිකායකැන්නේ ගොඩාත් දේවල් දේශනා කළ සංයුත්ත කෙනෙකට එකතු කරපුහම කැන් ඒ වගේ ඉස්කන්ද ධාතු ආයතන පටිච්ච සමුපාද ඉන්ද්‍රිය බොජ්ජංග ආනාපාන සති වගේ ගොඩ දේවල් ඒ වගේ දෙවියම් පිළිබඳව කැන දේවතා සංයුත්තක දෙවියන් ඇවිල්ල ආප පස්න ඉළඟට <coughs> මාරදිව්‍ය පුත්‍රයක් එක් ඇතිවුණු සාකච්ඡායා කරපු දේවල් ඒ ඔක්කෝම දේවල් එකතු වෙච්චි කරකැන සංයුත්තනිකායකි ලොක්කොම කැටි කරලා දේශනා කරලා තියනෙට. අංගුත්තර නිකාය කැන අංක වසයෙන් දේශනා කරපුවා. එකේ ඉන්දර එකොල් හා දක්වා තියන දේශනා තියෙන. සමහරවා අංක එකේ දේශනා එකයි. ඉළඟට <clears throat> දෙකේ වතිනවා. දේමී භික්ව විද්‍යාභාගයා දම්මා කළේ දමන්කේ වගේ. ඉළඟට කරුණු හතර පහ ඕවගේ එක ඉඳලා එකොළහ දක්වා දේශනාතිනයකට තම අංගුත්තරනික අයන්ගේෙන් අන්ගේ ඉහලට තියෙන එක අංගුත්තර කියලා කියන්න. ඊළඟට කුද්දක නිකාය කැන්නේ කුද්ද කියන පොඩි කියනක පොඩි පොඩි කොටස් එකතු කරපු එකට කියෙන කුද්දක නිකාය කියල. දම්ම පද උදාන ඉති උත්තක ජාතක ඊළඟට ඒ වගේ දේශනා ගොඩාක් එකතු කරපු කොටසට ධර්ම කොටසට තමයි කුද්දක නිකාය කියල කියන්න. ඇති මේ අද සඳහන් වන දේශනය මජ්්‍යම නිකාහිතයන එක බුදුරජාණන් වහන්සේ කාලේ මේ ශාමීන් වහන්සේ නමක් හිටිය නන්දක කියලා. එක එක මහරහතන් වහන්සේලාට අපි හලතින ටානාන්ත්‍ර ලැබිලති නොන් ඒදි බන්තායගේ මුගලම් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ සාර්පුත්ත මහරහතන් වහන්සේ වගේ එක එක දසතාතිබුරු සාමීන් වහන්සලට උන්වහන්සලේ බුදුරජන් වහන්සේ දේවල් වලින් දස්සාය හැටියට නම් කරා. මේ නන්දක ස්වාමීන් වහන්සේ කියන්නේ බිස්සුණීන් වහන්සේලාට අවවාද කිරීමෙන් අග්‍ර ස්වාමීන් වහන්සේ හැටියට පත් වුණ. නන්දක කියලා ස්වාමීන් වහන්සේ. තිං බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමි වැඩඉන්න කාලේ මහා පජාපති ගෝතමින් වහන්සේ බිස්සුනින් වහන්සේ ලත් සම ගැවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා ඉල්ලීමක් කරා ස්වාමීනි මේ බිස්සුනීන්ට අවවාද කරන්න අනුශාසනා කරන්න ධාර්මික කතාවන් කරන්න කියලා අනුශාසනා කරන්න ආරාධනා කරා. ඊට පස්සේ කාලයක් තිස්සේ මේ භිෂණීන්ට මේ ස්වාමීන් වහන්සේලා වරින් වරගිහිල්ල අවවාද අනුශාසනා කරනු හැබැයි ඒ වාර ක්‍රමයට තමයි කරන්න. අද එක ස්වාමින්ාන්ස නමක් හෙට එක ස්වාමින්ාන්ස නමක් ඒ විදිට ගිහිල්ල වාරවසයෙන් ගිහිල්ලා තමයි අවවාද දෙන්නේ. මේ නන්දක කියන ස්වාමින්ාන්සේ ඒ ක්‍රමයට කැමිතිනේ වාරවසයෙන් ගිහිල්ල කරන්න. උන්හන්ස කැමති එක දිගට ගිහිල්ලා ඒ කට්ටියට කරුණු කියල දෙන්න. ඉතිං <clears throat> දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ආනන්ද අද කාටද වාරය තියෙන විශ්වවින්ට අවවාද කරන්න කියලා. <clears throat> එතකොට නන්ද ආනන්ද ස්වාමීන් වහන්සිකිව්වා ස්වාමීණී නන්දක ස්වාමීන් වහන්සේට තමයි තියෙන හැබැයි උන්වහන්සේ වැටි කැමැත්තක් නෑමේ <clears throat> වාරවසයෙන් ගිහිල්ල අනුශාසනා කරන්න. එතෝට බුදුරජාණන් වහන්සේ මේ නන්දක ස්වාමන් වහන්සේට එඩ කිව්වා. එඩ කියලා මේ නන්ද ස්වාමන්හන්සට කිව්වා නන්දක මේ භික්‍ෂුණීන්ට අවවාද කරන්න අනුශාසනා කරන්න ධාර්මික කතාවක් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ මේ ස්වාමන්හන්ස පිළිගත්තා. ඉට පස්ස මේ නන්දක ස්වාමින්වහන්සේ උදේවරුව පින්ඩ පාති වැඩිය. පින්ඩ පාති වැඩලා පින්ඩ පාත්තෙන් පස්සේ තවත් ස්වාමීන් වහන්සේ නමක් සමග මේ රාජකාරාමය කියලා ඒ අවවාද දෙන තැනත් තිබුණා. ඒ රාජකාරාමයට මේ උන්වහන්සේ වැඩිය. වඩිනකටම එතන හිටියේ භිස්සුණීන් ස්වාමීන් වහන්සේ ඇතම එනවා දැකලා මේ ආසනයක් පානුවල පාදෝ අන්ඩ පැන් භාජනයක් තියල මේ ඊට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ වැඩලා මේ ආසන ඉඳගත්තා කකුල් දෝනය කරගෙන ඊට පස්ස අරොක්කෝම බිස්සුණින් වහන්සේ ලැවිල්ලා මේ උන්වහන්සේට වැඳ නමස්කාර කරලා එකත් පසක වාඩි වුණා. වාඩිනාට පස මේ නන්දක ස්වාමීන් වහන්ස කියනවා පටිපුච්ච කතා හෝ භගෙනුවෝ භවිස්සන්ති නැගිනිවරුණි මේ අද දේශනය පටිපුච්ච කතා කෙන පස්න කරමින් තමයි දේශනා කරන්න. තත්ත ආජානන්තිහි ආජානාමි කවුරුහරි දන්නවනන් දන්නවා කියන්ඩෝ. දන්නේ නැත්තං දන්නේ නෑ කියල කියන්ඩෝ. ඊළඟට යම් කෙනෙකුට සැකයක් විමතියක් ඇතිනොත්තේ මේක මගෙන්ම අහන්න ඉදම් බන්තය කතන් ස්වාමිනි මේක මොකක්ද ඉමන්සකවත්තෝ මේක අර්ථය මොකක්ද කියලා මගෙන් මහන්ඩ කියල පැවරීමක් කර. එතෝට මේ බිස්සුනින් පිරිස බොහොම සන්තෝසයට පත්ලා කියනවා අපි බොහෝම පැහැදුනා උබහන්ස අපිට මේ ධර්මයෙන් පැවරීම ගැන අපි ගොඩාත් සතුටු වෙනවා. ගැන නිදහස දැන් අපට ඕන ප්‍රශ්නයක් අහන්ඩ ඉඩ සලසල දුන්නට. ඉත්න කියලා ඒ ගැන බොහොම සතුට ප්‍රකාශ කරා. ඊට පස්සේ මේ නන්දක ස්වාමින් වහන්සේ යහනවා තංකින් මං්්‍යත භගිනියෝ මේ නැගනිවරණු මේ ගැන මොකක්ද හිතන්. චක්කුන් නිච්චංවා අනිච්චංවාත්. ඇස නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කෙළෙහෝ. එතරකිව ස්වාමීණි අනිත්‍යයි කියල්. ඊට පස්සේ හවා යමක් අනිත්‍යනං ඒක සැපද්ද දුකහද්ද කියලා. ඊට පස්සකිව්වා දුකක් කියලා. ඉට පස්සේ ආයමත් ඇහවා යමක් අනිත්‍යය නම් දුකනම් වෙනස් වෙලා යනවා නම් කල්පනා කරන්ට සුදුසුද ඒ තම් මම මේ මාගේ හේසෝ අමස්මේ මම වෙමි ඒසෝ මේ අත්තා මේ මාගේ ආත්මය කියල කල්පනා කිරීම සුදුසුද කියලෙහෝ. එතුරකිවා නොය හේතම් බන්තේ ස්වාමීණී එහෙම කල්පනා කිරීම සුදුසු නැහැකිව්වා. ඉට පස්සේ හවා සෝතම් මේ කන් දෙක නිච්චංවා නිච්චංවා නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලම. එතර කිව්වා අනිත්‍යයයි කියලා. ඉතින් යමක් අනිත්‍යය නං එක සැපද්ද දුකක්ද කියලව එතරකුව ස්වාමීණය එක දුකක්. යමක් අනිත්‍යයයි නන් දුකයි නම් වෙනස් වෙලා යනවනම් කල්පනා කරන්න සුදු සුද මේ මගේ මේ මාගේ ආත්මේ මේ මම වෙමි කියලා කල්පනා කිරීම සුදුසුද කෙලෙහව වෙතටකිවා එහෙම කල්පනා කිරීම සුදුසු නැහැ. ඊට පස්සේ හැවා නාසේ නිත්‍යයේද අනිත්‍යයේද කළ තොරකිවා නාසයත් අනිත්‍යයයි. ඉති යමක් අනිත්‍යය නං ඒක සැපද්ද දුකද්දිකි හැව තොරකිව ස්වාමීණී දුකක්. යමක් අනිත්‍යය නන් දුකනං වෙනස් වෙලා යනවනං ආන්නේ වෙනස් වෙලා යන දේ ගැන කල්පනා කරන්න සුදුසුද කිව්වා. මේ මාගේය මේ මම වෙමි මේ මගේ ආත්මය කියල කල්පනා කිරීම සුදුසුද කෙල් හැවතර කිව්වා එහෙම කල්පනා කිරීම සුදුසු නැහැ. ඉළඟට ඇහුවා මේ කාය නිත්‍යය දෙයක් දා නිත්‍ය දෙයක් එත්‍රකවා අනිත්‍යයි ස්වාමීණී යමක් අනිත්‍යය නම් ඒක සැපද්ද දුකක්ද කියලා. එතර කිව්ව දුකයි කියලා. යමක් අනිත්‍යය නම් දුකනං වෙනස් වෙලා යනවා නම් ඒ මගේ ඒ මාගේ ආත්මය කියල කල්පනා කිරීම හරිද කිලහෙව එතරකුව හෙම කල්පනා කිරීම හරිනෑ ඒක වැරදී කියලා. ඊට පස්සේ මේ නන්දක ස්වාමීන් වහන්සේ හනවා මේ මනස නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක් එත්‍රකිව ස්වාමීණි අනිත්‍යයි. ඉතින් යමක් අනිත්‍යය නං ඒක සැපද්ද දුකද්ද එතරකිව දුකයි කියලා. යමක් අනිත්‍යයයි නම් දුකයි නම් වෙනස් වෙලාත් යනවා නම් ආනේ වෙනස් වෙලා යන දේ ගැන ඒ මගේ ඒ මම වෙමි මාගේ ආත්මය කියල කල්පනා කිරීම සුදුසුද කියලහෙව සුදුසු නෑකිව්වා. ඊට පස් හැව තංකිස හේතු ඒකට හේතු මකද්දි කෙල් හැව. එතොට කිව්වා පුබ්බේ හේවනු හේතම් බන්තේ යථභූතං සම්ම ප්ඥාය සුදිට්ටම්. ඉතිමි මේච අජ්ජත්තිකා ආයතනා අනිච්චා. ස්වාමීණී මෙහෙම කියන්න හේතුව තමයි මේ අනිත්‍යය කියලා අපි කල් ඇත පුබ්බේ හේවකෙන් අපි කල් ඇතුව. යථභූතන් මේ ඇහේතියන යථා ස්වභාවේ අනිත්‍ය ස්වභාවේ. සම්ම ප්ඥාය සුදිට්ටන් අපි මනානුවනින් දැකල තියෙනවා. ආන්න එනිසා තමයි ඉතිබි මේච අධ්‍යත්තිකා එතන අනිත්ත මේ ආධ්‍යාත්මික ආයතන අනිත්‍යය කියල පිළිතුර දුන්නේ ඒකයිකිව. එතොට ඒකට්ටි භාවනාවසෙන්නුත් කරලා තියෙන්නේ ආන මේ විදියට භාවනාවසමුත් අනිත්‍යය වඩලා තියෙන නිසා තමයි අරහනකොටත් පිළිතුරු දුන්නේ අපි මේක එකයි පුබ්බේ හෙව ගැන අපි කල් ඇතුව සම්ම ප්ඥය සුදිට්ටන් මනානුවනින් දැක්ක කියලා. එතෝට නන්දක ස්වාමි නන්සකෙන සාදු සාදු බගෙන හරිම හොඳයි බොහොම හොඳයි කිව්වා. ඒ ඒවන් හේතම් භගිනය හෝති අරිය සාාවකස යථභූතන් සම්ම ප්ඥාය පස්සතු. ආන ඔහොම තමයි ආර්යශාවකයන්ට මනානුවනින් දකිනකොට ඕ වගේ අවබෝධයක් තමයි එන්න කියලා. ඊට පස්සේ <coughs> උන්වහන්සේ මේ අහනවා මේ බාහිර රූප තියනු. මේ රූප නිත්‍ය දේවල් අනිත්‍ය දේවල්ද කිලෙහවා. එතොර කිවා ඒ රූප පිළිබඳවත් රූප <coughs> අනිත්‍යය කියලා. ඉතින් යමක් අනිත්‍යය නං ඒක සැපද්ද දුකහද්ද කිලෙහවා. ඊට පස්සකිවා ඒක දුකක් කියලා. යමක් අනිත්‍යය නම් දුකනං වෙනස් වෙලායනවා නං ආන් එමදු රූපය ඒ රූප මම ඒ රූප මගේ මගේ ආත්මය කියල කල්පනා කිරීම සුදුසු කිලැහවා සුදුසු නෑකිව්වා. ඊට පස්ස කියනවා මේ සද්ද සද්ද නිත්‍ය දේවල්ද අනිත්‍ය දේවල්ද කියල හැවා. ඊට පස්සකිව්වා සද්ද අනිත්‍යය යමක් අනිත්‍යය නං ඒක සැපද්ද දුකද්ද කියල හැවතුරෙක්වා ස්වාමීණි දුකක්. යමක් අනිත්‍යයයි නම් දුකයිනම් වෙනස් වෙලා යනවන්නම්. ආනේ වෙනස් වෙල යන දේ මමය මාගේ මාගේ ආත්මී කියලා කල්පනා කිරීම සුදුසුද කෙළහෙව ස්වාමීණි සුදුසු නෑකිව. ඊට පස් යහවා ගඳ සුවන්ද නිත්‍ය දේ අද අනිත්‍ය දෙයක්ද කෙලෑවා. එතොට කිව්වා ස්වාමීණි අනිත්‍යයි යමක් අනිත්‍යය නං ඒක සැපාද දුකද්ද කෙලෑවා. ඊට පස්කිව දුකක් කිව්වා. යමක් අනිත්‍යයි නං දුකයි නම් වෙනස් වෙලා යනවා නං අන්නේ දේ මමය මාගේය මාගේ ආත්මය කියල කල්පනා කිරීම සුදුසුද කියලහැව එතටකිවා සුදුසු නෑස්වාමීණි කියලා. ඊට පස්සේ අය ඇහවාම රස රස නිත්‍ය දෙයක්ද නිත්‍ය දෙයක්දි කෙල්ලැව තොර කිව්වා රසත් අනිත්‍යයයි. ඉතින් යමක් අනිත්‍යයි නං ඒක සැපද්ද දුකක්ද එතරකිව දුකක් කියලා. යමක් අනිත්‍යයි නං දුකයි නං වෙනස් වෙලා යනවනං අන්න ඒ වෙනස් වෙලා යනදේ මම ඒ මාගේ මාගේ ආත්මය කියල කල්පනා කිරීම සුදුසුස කියලව සුදුසු නෑකිවෝ. ඊළඟට පහස නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක් දෙක ලැහව. එතර කිව පහසත් අනිත්‍යයයි. යමක් අනිත්‍යය නං ඒක සැපද්ද දුකත් දෙක ලැහවා. එතට දුකක් කිව යමක් අනිත්තේ නම් දුකනම් වෙනස් වෙලා යනවනං ඒ මමිය මාගේ මාගේ ආත්මය කියල කල්පනා කිරීම හරිද කියලව ත්‍රිකෝ ස්වාමීණී වැරදිී කිව්වා. ඊට පස්සේ දහම්ම කැන සිතිවිලි සිතිවිලි නිත්‍යේද අනිත්‍යේද කෙළැහව. එතරකිව සිතිවිලිත් අනිත්‍යයයි. ති යමක් අනිත්‍යය නං ඒක සැපද්ද දුකහද්ද කෙළෙහවා. දුකක් කිව්වා. යමක් අනිත්තේ නම් දුකනම් වෙනස් වෙලා යනවනම් ඒ මමය මාගේය මාගේ ආත්මය කියල සැලකීම හරිදි කියලෙහවා. එහම සැලකීම සුදුසුද කියලෙව තුරෙක්ව ස්වාමීණී එහෙම සැලකීම සුදුසු නෑ කියලා. ඊට පස්සේ අහනවා තංකිස හේතු එහෙම කියන්න හේතුව මකද මේවා මේ විදියට අනිත්‍යයයි දුකයි මේ මමේ මාගේ කියලා සලකන්හ සුදුස නැති හේතුවම කද්දිකිල හැව එතොට කිව්වා පුබ්බේහෙව නෝ හේතම් බන්තේ යථභූතං සම්ම ප්ඥාය සුදිට්ටං ස්වාමීනී අපි මේ කල් ඇතුවම මේ ආධ්‍යාත්මික ආයතන බාහිරායතන පිළිබඳව මනානුවනින් දැක්කා මේවා අනිත්‍යයයි කියලා. ආන ඒ නිසා තමයි මේවා අපි මේ විදිහට උත්තර දුන්නේ. එතොට නන්දක ස්වාමීන් වහන්ස කෙන සාදු සාදු භගනිව නැගිනීනි බොහොම හොඳයි. මේ ඔහොම තමයි ආර්යශ්ශාවකයන්ට මනාකොට නුවනින් දකිනකොට ඇතිවෙන අවබෝධය ඔහොම තමයිකිවා. ඉතින් පිළිතුරු දීම හරිකිවෝ. ඊට පස්සේ උන්වහන්සේ හනුව මේ චක්කු විඤ්ඥානය සෝත විඤ්ඥානයේ ගහන විඤ්ඥානයේ ගිව්වහා විඤ්ඥානයේ කාය විඤ්ඥානයේ මනෝවිඤ්ඥානය කියන මේ විඤ්ඥාන හය ගැනත් ඒ විදිහටම පස්නහනවා ඊට පස්සේ ඒ බිස්සුනීන් වහන්සේලා ඒ විදිහටම උන්වහන්සේ හන විදිහට පිළිතුරු දෙනවා. එතොට ඒ ගැනත් කියනවා මේ චයි මේ විඤ්ඥානකායා මේ විඤ්ඥානකාය හයම අනිත්‍යයයි කියල අපි පුබ්බේ හේව කල් ඇතුවම නුවනින් දැකල තියෙනවා අවබෝධ කරගෙන තියෙන එනිසයි මේවා අනිත්‍ය හැටියට ප්‍රකාශ කරන්න. ඊට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ මේ බිස්සුණීන් වහන්සේලාට බොහොම හොඳයි නැගෙනවරුණි ඔහොමතමයි ආර්ය ශාවකයන්ට මනානුවනින් මේ දේවල් දිහා බලනකොට ඇතිවෙන අවබෝධය ඔහි විදිහයි කිව්වා. ඒ කාලෙ දැන් මාර්ගයේ ගමන් කරන අයටත් ආර්යශ්‍රාවක කියලතමයි කැන දැම් මේ භිශ්ෂුණී පිරිස මේ මාර්ග පල මාර්ග පලයන්ට පත්තච්චි පිරිසක් නෙවේ පල ගැන පල සෝතා පන්නවත් වෙච්චි පිරිසක් නෙවේ. නමුත් ඒ කාලෙ ධර්මය පුහුණු කරනකට නිතරම ආර්යශ්‍රාවක කියන එක තමයි පාවිච්චි කරන්න. ධර්මය යමෙක් පුහුණු වෙන වනන් අර ඒ කිවේ සුතුවාචකෝ වරිය සාාවකෝ අරියානන්දස්සාාවි ආරය දර්ශනය තියෙනවානං අරිය දම්මස්සකෝ විදවාරි ධර්මී දක්ෂණං අරිය දම්මී සුවිනීතුවාරි ධර්මි හික්මෙනවනං ආනේ ඇයට කියැන සුතවා අරිය සාාවකෝ කියල සුතවත් ආර්යශ්ාවකය කළේ නිසා මේ ස්වාමින්ාන්සතේකයි මේ ඇටික හොම තමයි ආර්යශ්ාවකයන්ට මේ මනාකොට මේ ධර්මය පිළිබඳව නුවනින් දකිනවානං ඔය වැටහෙන අවබෝධය ඔහොම තමයික ඒ විදිහට ඒ කාලෙමේ ධර්මය අවබෝධය සඳහා මාර්ගය ගමන් කරනයට සෝතාපන්න වෙන්ඩ ඉස්සල්ලත් ආර්යශ්ාවක කියල තමයි ඒ කාලෙ භාවිතා කරලා තියෙන්. ඊට පස් මේ ස්වාමීන් වහන්සේ උපමාවක් කියන. සේයතාපි භගිනියෝ තේලපදී පස්ස ජායතු දැම් පහනත් තියනවා දැම් පහනක් පත්වෙනවා. දැම් පහන පත්වෙනකොට පහන තියෙනවා තෙල්. තේලම්පි අනිච්චං විපරිනාම දම්මන් තෙල් කියන්නේ තියෙන එකක් නෙවේ වෙනස් වෙලා නැතිවෙලෑනවා. ඊළඟට වට්ටි ඉපි කැනෙ පහම් වැටිය තියෙනවනි පහන් වැටියත් ස්තීර එකක් නෙවේ එකත් වෙනස් වෙලා නැතිලෑනවා. ඉළඟට තෙලුයි වැටි නිසා අච්චි කැනෙ පහන්සිල පහන්සිලත් අනිත්‍යයයි වෙනස් වෙලෑනවා. තෙලුයි වැටේ අනිතිනි සපහත් තිලත් අනිත්‍යයනි ඒකත් අනිත්‍යය වෙනස්වෙල යනවා. අභහාපි ඒත් ආලෝකය ඇතිව නොනේ ඒ ආලෝකයත් අනිත්‍යය වෙනස්වෙල යනවා. මකද වැටිත් අනිත්‍යය නිසා තෙලුත් ඇටි අනිත්‍යය නිසා ඒ නිසා හටගන්න පහන් සිලත් අනිත්‍යයනි ඒ සිල නිසානය ආලෝකයතිනේ ආලෝකයක්ත් එතකොට අනිත්‍යයයි වෙනස් වෙල යනවා. උන්හන්සිකට නමුත් නැගිනිවරණ යම් කිසි කෙනෙක් කියනවා ඔය පහන් පහනේ පහන පත්වෙනකොට ඔය තෙලුත් අනිත්‍යය තමයි. හැබැයි වැටිත් අනිත්‍යය තමයි. පහන් සිලත් අනිත්‍යය තමයි. හැබැයි ඔය ආලෝකයනන් අනිත්‍ය එකක් නෙවේ කියලකිවොත් ඒක හරිදි කිලැව. දැන් පහන පත්වෙනකොට පහනේ තෙලුත් අනිත්‍යයයි. වැටිත් අනිත්‍යයයි. සිලත් අනිත්‍යය හැබැයි ආලෝකයනම් නිත්‍යයකිව තරිද කියලැව්වා. අන් ආලෝකයන අමි කැන ආලෝකය වෙනස් වෙන්නේ නැතිවෙන්නේ නැති කලක් කිව්වත් හරිද කිලෙහව. හරිද නෑනෙ නේද. ඇයි ආලෝකය කියන එක පවතිනමකක් නිසාද. තෙලුත් නිසා වැටිත් නිසා පහන්සිලත් නිසා තම යාලෝකී තින්නේ. ආන <clears throat> ඒ කියම හරි කියම නද්දි කෙල් හැව ඇතටකවා නොහේ තම්බන්තයක හරි කියවනක් නම් නෙවේ කියලා. තංකිස හේතුවකට හේතුවම ගද්‍ය තුරකිව්වා මේ පහන පත්වෙනකොට පහන් නේ තෙලුත් අනිත්‍යයයි වැටිත් අනිත්‍යයයි ඊළඟට පහන් සිලත් අනිත්‍යයයි ඉතිං ඒවා අනිත්‍යය නම් ආලෝක ගැන කියන්න දෙයක් නෑ කිව්වා. ආලෝකය ගැන කතා කරන්න දෙයක් නෑ මොකද හේතු අනිත්‍යය නිසා ඒකෙන් ලැබෙන පලය නිකම්මා අනිතේ නිසාම වැටි අනිත්‍යය කියනවා නන්තලුත් අනිත්‍යය කියනවා නම් ඒවගේම මේ ආලෝකයත් අනිත්‍යය කියනවා නම් මේ <clears throat> පහන් සිලත් අනිත්‍යය කියනන ආලෝක අනිත්‍යය කියල කතා කරන දෙයක් නැකව එක අනිත්‍යයමයි <clears throat> එතට උන්වහන්සකෙන ඒව මේෝකෝ බගිනියෝ ආනේ වගේ තමයි යෝනුකෝ ඒවන් වදේ යම්කිසි කෙනෙක් මේ විදිර එකන චහිනොකෝ ඉමා අජ්‍යාතිකා එතන අනිච්චා මේ ආධ්‍යාත්මික ආයතනනං අනිත්‍යයි. යංචකෝච අජ්‍යත්තික ආයතනයේ පටිච්ච පටිසංවේදිති සුකංවා දුක්කංවා අදුක්කම සංවා. නමුත් මේ ආධ්‍යාත්මික ආයතනය මුල්කරගෙන හටගන්නවා සැපවේදන දුක්වේදන අදුක්කම සුකවේදන. හැබැයි ඒකනං නිත්‍ය දෙයක් වෙනස් වෙන් නැති දෙයක් නැතිවිලායන් නැති දෙයක් කියලකිවොත් ඒ කියමනත් හරිගේමනත්ද කියලැහව. අර් පහන් මේක වගේ. දැන් කෙනෙක්කින ආධ්‍යාත්මිකායතන අනිත්‍යය තමයි හටගත් වේදනාවනගේ වනාට නිත්‍යයකිවත් හරිදි කියලැහව. එතර කිව්වා. නෝහේ තම්බන්තේ ඒක වැඩදී කිව්වා. මොකද හේතුව කිය ලැව. එතොට මේ අයි කියනවා. තජ්ජන් තජ්ජම්බන්තේ පච්චයම් පටිච්ච තජ්ජා චජ්ජාවේදනා උපද්ජන්ති තජ්ජස්ස චජ්ජස්ස පච්චයස නිරෝධා තජ්ජා තජ්ජාවේදනා නිරුද්ධති. මේක තජ්ජ තජ්ජ කැන ඒ ඒ කියන එකයි. ඒ ඒ ප්‍රත්තියම් මුල් කරගෙන හටගන්න ඒ ඒ වේදනා ඒ ඒ ප්‍රත්තියන් නිරුද්ධවීමෙන් නැතිවිලෑනො කියවා. තෙරුණද. ඒ ප්‍රත්තියම් මුල් කරගෙන හටගන්න වේදනා ඒ ඒ ප්‍රත්තියන් නිරුද්ධීමේ ව නිරුද්ධේලනවා දැන් ඇහැ ඇහැට ඇහැයි රූපේ චක්කු විඤ්ඥානය එකතිවුණ එතකොට අපිට සැපවේදනාවක් හෝ දුක්වේදනාවක් මේ හටගන්න. නමුත් ඇස කියන්නෙත් අනිත්‍යයි. ඊළඟට ඇහැට පෙන රූප කියන්නෙත් අනිත්‍යය චක්කු විඤ්ඥානයත් අනිත්‍යය එතකොට හටගත්තු දුක්වේදනාව නිත්‍ය වෙනවාද. අන්න දුක්වේදනාව දුක්වේදනවත් අනිත ඒකයි කැන ඒ ප්‍රත්‍යයන් නිසාහට ගන්න වේදන ඒ ඒ ප්‍රත්‍යයන් නිරුද්ධීමින් නැතිවිලෑනවා කිව. එතෝට මේ නන්දක ස්වාමිනාන්ස කිව්වා බොහොම හොඳයි ඔහම තමයි මේ ආර්යශාවකයන්ට නුවනින් විමසා බලනකොට ඇතිවෙන අවබෝධය කියලා. ඊට පස්සේ ආයත් තවත් උපමාවක් කියන. දැ මහාස් සාර කැන මුල් බැහැපු ගහත්තියෙන හොඳ අරටු බැහැපු ගහත්තියෙන. ඉතින් කෙනෙක් කියනවා මේ ගහේ මුලත් අනිත්‍යයයි. කඳත් අනිත්‍යයයි. කොලත් අනිත්‍යයයි. හැබැයි <clears throat> මේ ඒ වගේම ඡායාවත් අනිත්‍යය කියලා කියනවා. හැබැයි යම් කෙනෙක් කියනවා මුලත් අනිත්‍යයයි තමයි. ඊළඟට කඳත් අනිත්‍යයයි. ඊළඟට කොල අතුත් අනිත්‍යය හැබැයි ඒකෙන් වැටන හෙවනැල්ලනම් නිත්‍යයකිවත් හරිදිකිල් හැව. ගහේ කඳත් මුළුත් කොලත් අනිත්‍යයයි හැබැයි හෙවනැල්ල නිත්‍යයකිවත් ඒක හරි කියීමනන්ද කිලහැව. හරිද නෑ නේද මේ එතවට කිව ඒක මේ නම් වෙනස්වෙන් නැති හැමදාම තියෙන එකත්තම හෙවනැල්ල කියන එක. එතට මේ මේ මේ අයකිව ස්වාමීණී එක වැරදිීමකද හේතුවකිව ඉතින් ගහේ මුලත් අනිත්‍යය නම් කඳත් අනිත්‍යය නම් ඊළඟට කොලත් අනිත්‍යය නම් ඉතින් හෙවනැල්ල ගැන කියන්න දෙයක් නෑ හෙවනැල්ලමකද හෙවනැල්ලක් කියල තියෙනමක් නිසාද. ගහේ කඳයි මුළුයි කොලයි එතුනේ එකතුවත් එක තමයි හෙවනැල්ලක් කියල දෙයක් ප්‍රකට වෙලාතිී. එතකොට ඉතින් අරවත් අනිත්‍යන ඉතින් මේ ගැන කතා කරන්න දෙයන්න මේක කොහොමත් අනිත්‍යයි. <clears throat> ඊට පස්ස කියනවා මේ ආනෝවගේ තමයි නැගටුනි මේ චකෝයි මේ බාහිරායතනය අනිච්චා විපරිනාම දම මේ බාහිරායතන කියන්නෙත් වෙනස් වෙලා නැතිල ඇන එකක්. යංචකෝ බාහිරේ ආයතනය පටිච්ච පරිසංවේදීම සුකංවා දුක්කංවා දුක්කම සුකංවා නමුත් මේ බාහිර ආයතනයන් නිසා හටගන්නයන් සැපක් හෝ දුකක් හෝ ඊළඟට මධ්‍යස්ත වේදනාවක් හෝ හටගත්ත හාම ඒක නන් නිත්‍යයයි වෙනස් වෙන්න නැති එකක් කියලකිවොත් ඒක හරිදි කිලෙහුව. බාහිර ආයතන අනිත්‍ය හැබැයි බාහිර ආයතන නිසා හටගන්න සැපදුක් වේදනා නිත්‍යයකුවත් ඒක හරිද කිලැව. ඉතරකිව එක වැරදි. මොකද හේතුවකිව එතන දිත් කිවා තජ්ජන් තජ්ජම්බන්තේ පච්චයම් පටිට ඒ ඒ ප්‍රත්තියනි සහටගන්න වේදනා ඒ ඒ ප්‍රත්තියන් නිසා හටගන්න ප්‍රච්චම්පට තජ්ජත එකන එක ඒ ප්‍රත්‍යය නිසා ඒ වේදන හටගන්නවා ඒ ඒ ප්‍රත්‍යය නිරුද්ධවීමෙන් ඒ වේදනා නිරුද්ධ වෙලෑනවා. දැම් රූප මුල්කරගෙන වේදනාවක් හටගත්තන රූප නිරුද්ධවීමේ වේදනා නැතිනවා. සද්ධ මුල් කරගෙන වේදනාවක් හටගත්තනම් සද්ධ නිරුද්ධවීම නැතිවලෑන. මකද සද්ධ අනිත්‍යය නම් ඒ නිසා හටගන්න වේදනාව නිත්‍ය වෙන්න විදිහ නෑ ආන්න එකයි කියන්න. ඊට පස්ස කියනවා උන්හන්සකගෙන බොහොම හොඳයි හොම තමයි ආර්යශාවකයන් මනානුවරින් දකිනකොට ඇතිවෙන අවබෝධය ඔහොම තමයිකිවෝ. ඊට පස්සේ ආයමත් මේ උපමාවක් කියනු. නැගනිවරණ මේ බොහෝම දස්ස මේ හරක් මරන්නේ කියන්න. එයාගේ අතවැසිය කියන්න. ගෝගහතක කලෙන්නේ. මෙන්න මේ ගව අම්මරණ මේ කෙනෙක් එයාගේ අතවැසියෙක් හෝ බොහොම දස්ස කෙනෙක් ඉතාමත්ම තිවුණු ආවිදයකින් හරක් කපන ආවිදයකින් මස්කපන. මේ හරකගේ පිට හමට කිසි හානියක් කරන්නෙත් නෑ. ඉළඟට ඇතුලේ තියෙන මස් මේකට හානියක් කරන්නෙත් නෑ. එහෙම හානියන් නොකර ඇතුළෙ තියෙන බොකු වැඩවල්ටික කපනු. තෙරණද කැන පිට හමට මුකුත් කරන්නෙත් නෑ මස්්ටිකට මුකුත් කරන්නෙත් නෑ ඊට ඇතුළෙ තියෙන නහරවැල් බන්ධන ටික කපලදම්. කපලා මේ ඊට පසේ හම ගල්ලවලා ආයමත් තමෙන් වහන. ඊට පස්සේ නමුත් <clears throat> මේ ගවයා මේ පරණ විදිහටම ඒ ඉන්නවා කිව හරිද කිල හැව දැන් ඉන්නවා වගේ පේනවා <laughs> නමුත් හරිද කිල හැව එම කිව්වොත්තේම දැන් පරණ විදිහටම ඉන්නවා කියලා එතර කිවා ඒක සුදුසු නෑ කියමනමකද හේතුව දැම් මේ හරකාගේ අර මේ <clears throat> සියලූම බන්ධන ඇතුළෙන් අයින් කල තියෙන් නිකං වහලා විතරයි තියෙන් නමුත් පේනවනිකං මේ හොඳට තියෙනවගේ පේනු. නමුත් ඇතුළේ ඔක්කෝම බන්ධන අයින් කරලා තියෙන්නේ. මේ එතෝට කියන උන්වහන්සේ මේ උපමාකෝ මේ අයම් භගිනියෝ කතා අත්තස්ස විඤ්ඥාපනයි මම මේ උපමාවක් කරේ අර්ථයක් පෙන්න්නන්ද. අන්තරා මංසකායෝතිකෝ භගිනිියෝ චන්නං ඒතං අජ්ජාතිකානං ආයතන ඇතුළේ මස් කය කියල කියන්න මේ ආධ්‍යාත්මික ආයතන කියන. ඊළඟට බාහිරෝ චම්මකායෝතිකෝ භගිනිියෝ චන්නේ තම් බාහිරානං ආයතනන බාහිරායතන තිනවන මනවද බාහිරායතන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ පහත ඒවට ගැන බාහිර ආයතන. එතොට බාහිර ආයතන තමයි මේ මකදද මේ හම බාහිර ආයතන තමයි හම. ඊළඟට මේ ඇතුළෙත තියෙන අර නහරවැල් මේ ඉළඟට බොගු බැඩවල් වගේ තමයි මේ චන්දරාගයකින්. චන්දරාගේ තමයි සම්බන්ධ කරන තැනනේ. ඉතිං එතකොට අර <clears throat> බොහොම තිවුණු ආයුදය වගේ තමයි ප්‍රඥාව. දැම් ප්‍රඥාවෙන් අර ඇතුළේ තියෙන බොගු වැඩවල්ටික කපලදාන. කපල දැම්මට පස්සේ තැන් මොකද වෙන්නේ දැන් හරකෙ කින්නවාගේ පේනවා ඉන්නවද. නෑ එතට හරකෙන්නෑ. <laughs> ඇහැ තියෙනවා බාහිර රූපත් තියනවා ඒවට මුකුත් කරන්නෑ කියලා කියන්නෙමේ. ඇහැ දැන් අපට ඇහැට රූප පේනවා කියලා ඇහැ අන්ද කරගත්ත එහෙම කරන්න නෑ කියනවා. <laughs> ඒකයි. දැන් ඇහ ඒත ඊනකට රූප පේරහින්ද රූප ටික අයින් කරලා දාන්න නැත රූප නැති තැනකට යනවා. ද එහෙම කරන්න නෑ කියන එකයි මේ කියන්නේ. ඒ ඒකයි අර හරකගේ මේ හමට මුකුත් කරන්න යන්නෙත් නෑ. හමත්තිය අද්දි මසුත්ති අද්දී පොඩ්ඩක් ඇතුළෙට දාලා හිමීට බන්ධන ටික කපන. ඊට පස්සේ හරක ආයත් හමින් වැව්වට බැයි හරක වගේ පේනවා. නමුත් මේ හරක දැ මරලනින් ඒ නිසා සැබෑ හරකෙක් නෙවේ. නමුත් ඒ වගේ පේනවා. ඒ වගේ තමයි මේ ආධ්‍යාත්මික ආයතන විනාස කරන්න එත්නෑ බාහිරආයතන විනාස කරන්න එත්නෑ කරන්නම ගදද. ඒ දෙක සම්බන්ධ කරන බන්ධනය ඇතින ඒක තමයි කපලදාන්න. තව කොට්ටිත කියල සූත්‍ර ඇතින ඒක කියනවා මේ ශාරිප්ත මහරතන් වහන්සේගෙන් අහනවා සාරිපුත්‍රයන් වහන්ස මේ ඇහැ රූපයට බැඳිලද තියෙන්. එහෙම නැත්තන් රූප හැට බැඳිලද තියන්නි කිලෙව්. එතරකුව රූප ඇහැට බැඳිලත් නෑ හැ රූපවලට බැඳිලත් නෑ. එතරක මොකක් දෝක තින බන්ධන තුකට දැපට රූප පේනුකට බැඳිල යනෝනේ මේ දැන් රූප මේතුර කිව්වා ඇහැ රූප වලට බැඳලත්නෑ රූප හැටවල් බැඳිලත්නෑ බන්ධනය තමයි එක තියෙන චන්දරාගේ. ඒ ඒ දෙක නිසා හටගන්න චන්දරාගේ තමයි බන්ධනය. එතුට උපමාවක් පෙන්වා මේ හරත් දෙන්නේ ගැට ගහන. සුදු හරකෙකුයි රතු හරකෙකුයි. ඊට පස්සේ දැම් බැන්දට පස්සේ ඉතින් දෙන්න එකට යන්නේ. එතොට කියන එකනෙ කියන සුදු හරකනි සාරතු හරකයනවා කියලා කියන. එතුර කිය නෑ නෑනෑ. රතු හරක නිසා තමයි සුදු හරක යන්නේ. එතකොට හරිද කියලාහම කියවන. නෑන නේද. දෙන්න යන්නමකක් නිසාද එකට බැඳල තියනීන්ද. තැම් බන්ධනය කපනවා එතරමක දෙන්නේ දෙන්නට පැත්තට යන්න. ආන්න. ඒ වගේ කියනො දැම් බුදුරජාණන් වහන්සේ ගත්තහම බුදුරජාණන් වහන්සේටත් ඇස්තිීල්. බුදුරජන් වහන්සේටත් රූප පේනවාන. හැබැයි චන්දරාගයක් බුදුරන් වහන්සේට නෑ සුවිමියුත්ත චිත්ත උන්වහන්සේලා නිදහස්සලා ඉන්නේ. නිදහස්සල ඉන්න ඇමකද උන්වහන්සේලාගේ බන්ධන නෑ. ඉතිං යාන් ඒ නිසා මේ මේ ආධ්‍යාත්මික ආයතන මුකුත් කරන්න යන්නෙත් නෑ ඒක ඒවා පරිින්්ඥයන් කැන් ඒවා අවබෝධ කරගන්න. බාහිරආයතනත් අවබෝධ කරගන්නවා. ඒ දෙක එකතු කරන බන්ධනය තමයි නිතරම කපලදාන්ඩයන්නේ. ඒක තමයි කපල දාණ්ඩෝන ද අපි හරක් නං කරන්න ඕන මේ විනාත කරන්න යන්න ඇතු ඇස් දෙක ඇතුළ ඇතුළ තියෙන බන්ධන ටික කපන්ඩෝන එතොට අරකෙක් පේන අනිත් අයට හරකෙන් නෙවේ ඇබැයි දැන් හර නේද දැංගුන්ට කරනවා අපි නමුත් අවබෝධ කර ගත්ත දාට ඒව කරන්නේ නෑ එතට අපිත් ඇත්වලින් රූප බලනවා නේද. නමුත් ඒ රූප වැැලුවට අන්න රූපවලින් නිදහස් වෙලා ඉන්න පුළුවන් බලන රූපයත් එක සම්බන්ධ වෙලා බැඳිල යන්නේ නැහැ ආන්න එකයි. ඒ නිසා අර <coughs> මේ මේ ආයතන ඒක යායතන විනාස කරන්න යන්න එකමික පරිින්න්නේ යන් කියල කැන අවබෝධ කරගත යුතු දෙයක්. එක තින ස්වභාවේ අවබෝධ කරගන්න බාහිරායතනවල ස්වභාවයක් අවබෝධ කරගන්න. මේ ඊට පස්සේ ඒ දෙක අවබෝධ වෙනකොට මොකද වෙන්නේ. ඒ දෙක බැඳල තියෙන බන්ධනය කැපිලයන. ඒක තමයි නන්දිරාගේ තමේ නන්දිරාගේ තමයි මේ බන්ධනය එක් කපල දැම්මා හරි. එතකට ප්‍රශ්නයක් නැහැ. මේ නැත්තන් අපිට විතරම් පේන්නේ රූප අපට බැඳල තින අපි රූපට බැඳල තිනවාගේ නේද. ඒක බන්ධනය තම ඇත්තරම මේ නන්දිරාගේ. ඒවගේ අර කියන්නේ එකයි මේ දැන් ගවයාගේ <clears throat> හමගලවලා හිමීට බඩවල් කපලා ආය හමින් ඇවට හරකෙක් වගේ පේනවා නමුත් එහෙම නෑකෙන වෙන් වෙලා තියෙන් හමින් වෙන් වෙලා තියෙන හම කයහා සම්බන්ධ වෙලා නෑ වෙන් වෙලා තියෙන්. යාන්නේ වගේ තමයි ආධ්‍යාත්මික ඇස්වලට බාහිර රූප පේනවා පෙවුණට ඒවත් එක මිශ්‍ර වෙලා නෑ. නමුත් බැලු බලන කෙනෙකුට සමානවෙලාට පේන්ඩ පුළුවන්. එතකොට මේ <clears throat> බාහිරයට දැනගන්න විදිහක් නෑ දැන් අපි බණ භාවනා කරනට අර සමාටගෙවල් දොරවල් සුද්ධ කරගෙන අරේමේ ඉන්නවා. බාහිර සාමාන්‍ය දේවල් අපි ඒ විදිහටම පවත්තගෙන යනවා. නමුත් අනිත් අයට සමහරලාට පේන නමුත් අපි අවබෝධයෙන් කටයුතු කර අපිකිමු හරිටම අවබෝධ කරගෙන එතවට ඒ තියෙන කිසිම දෙයක් එක් අපි බැඳිල නැහැ. නම තනිත් අයට පේන්නේ මේ සුද්ධ කරගෙන ඉන්න කොටනම් නේද. ධර්ම යන්න ඇති පාටයි කියලා. <laughs> කොච්චර භාවනා කරත් නේද. <laughs> ඒ වගේ හිතෙන්න්න පුළුවන්. ආන්නේකයි. <laughs> ඉති නමුත් ආන්නේවා කිය නැර සුවිමුත්තච ඇතට මනස ඒවැනි දහස් කරගෙන ඉන්නේ. ඉතිේ නිසා මේ ඒකයි බාහිර දේවල් වලින් අපිට මේ අපි අතල් යනුවත් දේවල් කෙ ඒව විනාස කරන්න අන්ඩ ඕන්නේ නැහැ. තියෙන ගෙවල්දර ලස්සන බට්ටික් මෙව දැක්කමට හරියාසයි කළ බොල්ල කරංගාල කුටු කල්ල දාන්ද අන්ඩුව නෑ කියන එක අර කියන්නේ ඒකන යන මේ උපමාවෙන් කැන්නර හරකගේ පිටමසට මොකුත් කරන්න යන්නෙත් නෑ ඇතුළ මස විනාස කරන්න යන්නෙත් නෑ එක ආධ්‍යාත්මික ඇස් පොට්ට කරන්න යන්නෙත් නෑ බාහිර රූප විනාස කරන්න යන්නෙත් නෑ බන්ධනය තමයි කරලදාන්ඩ. බන්ධනය තමයි චන්දරාගේ. චන්දරාගේ දුරුකරන්න අපි ඇලිල තියෙන දේවල් වල ඇත්ත ද බලනු. ආනෙතොට දැන් ගෙදර තින බඩු අපි ගම මොනහරි ඒ වගේ ඇත්ත තත්ව ඉමසල බලනු. ඉස්සර බැඳිල තිනව. ආදීනෝ හිතන්න හිතන්න හිතන්න හිතන්නමක දෙන්නේ. ඒක මේ අන්න නොවටිනා දෙයක් බවට පත් කරන්නේ තොට ඒක එහෙමම තියෙන. ඒකට මගුත් කරන්න යන්නේ නෑ. ඒක දිට්ටේ දිට්ට මතයක දැක්ක දත්තේ තරේ මෙම තියන්න්න නවා එකුඩු කරන්න යන්නේ නෑ. <laughs> මකද ඒක ස්වභාවේ දන්න ආන එකයි. <clears throat> ඒකත් එක තිබුණ බන්ධනය තමයි අන්න කරලදාන්න. හිත ඒක තමයි මේ කියන්නේ. <clears throat> ඊට පස්ස කියනවා සත්තුකෝ ඉමේ භගිනියෝ බොජ්ජංගා ඒ සංභාවිතත්තා බෞලිකතත්තා බිකු ආසවානංකයා අනාසවන් චේතෝ විමුත්තිංච ප්ඥායමුත්තිංච දිත්තේව දම්මේ සයං අභිඤ්ඥා සච්චිකත්ව උප සම්පජ්ජ විහෙරති. නැගිනිරට මේ බොජ්ජංග හතක් කියල තියෙනවා. මෙන්න මේ බෝජ්ජංග හත භාවිත බහුලී කෘත වසයෙන් කරොත්තමයි ආසවානං කය ආසවයන් කයා කැන ශය කරල දානු. අනාසවන් හිත ආශ්‍රවයන්ගේ තොර කරගන්න. චේතෝ විමුත්තිංච චේතෝ විමුත්තියත් ඇති කරගන්න. පඤ්ඥා විමුත්තිංච ප්‍රඥා විමුත්තියත් ඇති කරගෙන මේ ජීවිතේම සයන් අභිඥ්ඥා තමම්ම අවබෝධ කරගෙන උපසම්පාජ්‍ය වේරති පැමිණවාසය කරනවා. බොජ්ජංග හතත් තින අනේ බොජ්ජංග හත භාවිතා බහුලය කෘත කළොත් චේතෝ විමුත්‍යය පඥා විමුත්‍යයක් ඇති කරගන්න. චේතෝ විමුත්තිය කියන්නේ තන්නහාාව ප්‍රහාණය කිරීමෙන් ලබා ගැනීමටිකෙන චේතව විමුත්‍ය අවිද්‍යාව දුරකිරීමෙන් ලබාගන්නකට කියන පඥ්ඥා විමුත්ති කියලා. මෙන්න මේ චේතෝ විමුත්තියත් ප්‍රඥා විමුත්තියත් පැමිණ මෙලවදීම පැමිණවාසය කරන්න පුළුවන් අද සත්ත බොජ්ජංග දියුණු කරොත්. තේ සත්ත බොජ්ජංග වලකිෙනස්. බිස්සුන් වහන්සේ නම සති සම්බෝජ්ජංගම් භාවේති සති සම්බෝජ්ජන්ගේ වඩනවා විවේක නිස්සිතං. විවේක ඇසුරු කරමින් තමයි සති සම්බෝජ්ජන්ගේ වඩන්න. පංචනීවරණයන්ගෙන් හිත නිදහස් කර ගණ්ඩුවන වේක මානසිකත්වයක් තියෙන්ු වේක නිස්සිතන් ගැන වේක ඇසුරු කරන්නුව. විරාග නිසිතන් ගැන නිතරම් නොවැල්මේ තමයි හිත පවත්තන්න ඕනේ. ඒකයි විරාග නිස්සිතං කියන්නේ එකයි. නිරෝධ නිස්සිතං කියන්නේ අත්හැරීමේ මානසිකත්වයෙන් නිතරම ඉන්ඩෝන්. ඊළඟට වස්සක්ග පරිනාමින්ක නිවනට නැමිරු වෙච්චි හිතත් තියෙන්ඩුන්. ආනේ ඒ මානසිකත්වය පිහිටාගෙන තමයි සති සම්බෝජ්ජන්ගේ වඩන්. ඊළඟට ධම්ම විචය විරිය පීති පස්සද්ධ සමාධපෙක්හා කියන මේ බොජ්ජංග ධර්ම අන්නේ විදිහට මේ අර මානසිකත්වයක් හිතේ පිහිටවාගෙන වඩනවා. ඒවා වැඩීම මුල්කරගෙන තමයි අන්න මේ ආශ්‍රවයක්ෂය කරලා අනාස්ව භාවට පත්වල චේතෝ විමුත්‍යයත් ප්‍රඥාව මුත්‍යයත් මෙලොවම අවබෝධ කරගෙන වාසය කරනවා කියල ප්‍රකාශ කරා. එතකොට මේ <coughs> මෙහෙම කිවට කියලා මේ නන්දක ස්වාමන් වන්සකිවා එහනම් දැන් හරි ඔගොල්ලො යන්ඩ කියලා. ඊට පස්සිතින් නන්දක ස්වාමීන් වහන්සේට වැඳලා මේ ඒ කාලෙ තිබුණ පදක්කි නංකත්වා ගැන ප්‍රදර්ශනා කරලා මේ භාගිතුන් වහන්සින්න තැන්ට මේ බිසුණන් වහන්සල ගියා කියල භාගිතුන් වහන්සේටත් මේ වැඳලයි එකක් පසක වැඩි වාඩින ත්‍ර බුදුරන් වන්ස්කවා දැන් කාලය හොඳයි යන්න කියලා. ඉති ඊට පස්සේ බුදුරජාණන් වහන්සේටත් ඇඳල මේ කට්ටේ යන්න ගිය. ගියට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අර භික්‍ෂුණීන් ගයාට පස්සේ මේ බිස්සූන් වහන්සේ අමත ලහනවා මහනන මේ පෝයදාට ඉස්සල්ල දවසතියෙනවානි මේ පොයදාට ඉස්සල්ල දවසේ මේ හඳ තියෙනවානි හඳේ අඩුවත් තියෙනවාද නැද්ද කියල පේනවාද කියල හෙවා. හඳ පායලා හැබැයි පොයදාට ඉස්සල්ල දවසේ අඩුවත් තියෙනවාද නැද්ද. ඌන භාවයක් පේරවන නේද පරිපූර්ණත්වයක් පේන්නේ නැහැ බැ හඳ පායලා පෑවට ටිකක් අඩුගතියක් තියෙනවා කිවා. ආන් ඒ වගේ කිව්ව මේ දේශනාව අහල මේ කට්ටිය බොහෝම සන්තෝෂයට පත් වනා හැබැයි මේ එකට්ටිගේ අදහසනම් සම්පූර්ණ වනේ නෑකිව්ව. ඒමකදද. ධර්මය අවබෝධ කර ගණ්ඩ වැැරි වුණා. හැබැයි බොහොම සන්තෝෂ වුණා හඳ පායලා වගේ නමුත් පරිපූර්ණනක් නෑ පොයදාට ඉස්සල්ල දවස වගේ කිව්ව. හැබැයි උනත්තේ පේනවා කිව්වා. කි බලන්න කෙනෙකොට හඳ පරිපූර්ණ නෑ කියල පේනවා. පූන් සඳධාර තමයි සම්පූර්ණ වෙන්නේ. නමුත් අනිදවසේ පේනවා කිවයි අඩුව හැබැ හඳ පැව්වට අඩුව පේනවා කිව්වා. ආන්ඩේ වගේ මේ කට්ටිය මේ බනාහල බොහොම පැහැදුනා හැබැයි මේ අයගේ අදාසනන් සම්පූර්ණ වනේ නෑ කියලා. ඊට පස්සේ අර නන්දක ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සකිව්වා නන්දක හෙටත් ගිහිල්ල. බිස්සුනින් වහන්සලට ඔය අවවාදම ඔය විදිහටම කරන්න කිව. දැන් උන්වහන්සේ කැමති කමේන ඒකයි. <laughs> දැන් ඉස්සර කැමති නෑ මේ වරින්වර ගිහිල්ල කියන්න කැමති නෑ. කිව හෙට ගිහිල්ල දැන් ඔය අවාදේම කරන්න කිව දැන් ඔන්න ඊළඟ දවසෙත් උන්වහන්සේ පිඩ පාත වැඩිය. පිඩ පාත වැඩලා දානි වලඳල තවත් ස්වාමීන් වහන්සේ නමක් එක්ක මේ රාජකාරාමයට ගිය ඉතින් වරින්නකට උන්වහන්ස දැක්කට පසේ කට්ටිය ආසනයක් පැනෙවා පැන් භාජන ඇතිබත් උන්වහන්සේ පාසෝදාගන ආසනය වැඩඉඳලා. ඊට පස්සේ කිව්වා පටිපුච්ච කතානුව භගනුව බලද ඊළඟ දවස කියපු එකම තමයි දැන් කියන්න. නැගෙනන මේ අපේ මේ දේශනය අදත් පස්න කරමින් තමයි කරන්න. එතකොට අදත් පුළුවන් ඕන්නම් මේ දන්නඇති අය දන්න අය දන්නවා කියන්න පුළුවන් දන්න එත්තන් දන්නෑ කියන්න පුළුවන් සැකය සංකාව විමති ඇතින මගින් මහන්ඩ පුළුවන් මොකක්ද මේ කර්තය මේක මොකක්ද කියලා හන්ඩ පුළුවන්. එතොට එදත් ඒ බිස්සුනී පිරිස බොහෝම සන්තෝෂය ප්‍රකාශක හරි මොහොදයි උපහන්සේ අපිට මේ ධර්මයෙන් පවරනවා අපිට අහන්ඩ ති අපිට ඒක හරි සන්තෝෂයක් කියලා. එතකොට මේ එදත් ඇවි අර පස්න ටිකම තමයි. දැන් අපෙන් ඇවුවොත්තේ මොකද වෙන්නේ. දැන් ඊය දූත්‍රී අද පටන් ගත්ත නගේ වැරි වෙලාව. නේද. දැන් ඒකයි මේ ධර්මය අපි පාච්චි කරන ආකල් සම්පත්තිය තියෙන ස්වභාව ඒ කාලේ ධර්මය පාවච්චි කරන ක්‍රමේ ආන දන්නවා. අද ඒ ආකල්පය වෙනස්. පාච්චි කරන ක්‍රමවේදේ දන්නේ නැහැ. ති ඒ කාල ඒකයි දැන් කිසීම එකක් නෑමේ දේශනය ඒ විදිහටම පස්නහග නහගෙන යනු. අර ඇස්පිල්ලක් පාපිල්ලක් මොකුත් අඩුවක් නෑ. කැන එකක්වත් අඩු කරල්ලනෑ. ඇර පටන්ගත්තේ අර එදා විදිහටමයි. අය කිසිම මොකක්පත් වෙනස් කරලනෑ. හිත ඒ විදිහට අහන්ඩ ඒ කාලෙ කට්ටිය දන්නවා ක්‍රමවේදී. දැන් අපි ගත්තොත් දැන් සරීරයට යකඩෝනි. දැන් යකඩ ඔන්නම දොස්තර නෝන මතුවිට කියනවා නිවිති කණ්ඩ කියලා. <laughs> අවුරුදු පහක් කණ්ඩෝනි <laughs> නිවිති. එතොට අපිට මකද කරන්න තින් යකට ඇති කරන්න හැමදාම් හැමදාම කද කරන්න ඕනි. නිවිති කණ්ඩෝනි තොට දන්න ඇති දෙයක්ත් හැමදාම කරන්නේ දන්න දෙයක්ද. දන්න දෙයක්. එතර නිවිති ගැන හොඳට දන්නවා නිවිතිවලින් යකට ඇති කරලා දෙනවා කියලා දන්න. හැබැයි යකට ඇතිවෙන්නම කද කරන්න. <laughs> නිවිති කන්දෝන. ඒක හැමදාම කරන්න වෙනවා. ඉතින් ශරීරයට යකට ඇතිවෙනකම්ම අතරක් නැහැර අන්න අපි දන්න දේ කරන්න වෙනවා. <laughs> නේද. හැබැයි නොදන්නා දෙයක් නෙවේ. එතවට දන්නවා කියලා නොකා හිටියොත් යකට ඇතිවෙනවාද. <laughs> ඕක දොත්තන්න ඕන කියන්න ඕන අපිත් දන්නවා කියලා. නේද? දැන් ඒ වගේ තමයි මේ අහනවා මේ අර නිත්‍ය දනිත්‍ය දෝ ගන්න දෙ. නේද? ඈ ආන්න ඒ වගේ තමයි. නමුත් ඒ කාලේ දන්නවා ආන්න ඒකයි. දැන් අපි ඒක සාමාන්‍ය දෙයක් නේ. නමුත් ඒක ගෞරවයෙන් බාර අරගෙන අපි දන්නවා කියන කතා පැත්තකින් තියලා නේද? දන්න දෙයක් කරනවා කියන එකත් පැත්තකින් තියලා ඩේලි හැමදාම මේ නිවිති කනවා. එතක නෝකද වෙන්නේ. නිවිති කණ්ඩ කණ්ඩ කන්දන්න අවුරුදු පහයනකොට නේද සරීරයට අවස්සය යකට පෝ ඇවිල්ලා. ආන ඒ වගේ තයි මේ කියන්නේ ජීවිතය අවබෝධ කරන එක ඒකයි ඒ ආදීනුව කියන එක අන්න නිතරම මේ දන්න දෙයක් එවුණට විකාශනය කර කර එක ආහාර කියලන කැන යෝනු සෝමන්සිකාරී ඒක නිතරම ගන්න ඕනි දන්න එකක් හැබැයි. නමුත් මේක අභ්‍යන්තිරිකව හැදිල එනකම්ම අපිට ගණ්ඩ වෙනවා. මකද මේ ජීවිතය කියන්න මේ <clears throat> අනාත්මයිනි ආත්මයක් නොවේ. තැන් ආත්මයන්නන් තමයි වැරදිච්ච ටක්ගාලා අයින් කරලා දාණ්ඩ පුල. මට මට පේනු ඇ සානිත්තය නම් අයින් කරා. වැඩන්නේ නේද දැන් එහෙම පුළුවම ආත්මයක් තියනොන මේ හේතු පල දහමන්නේ දැන් කොම්පියුටේ වගේ තමයි හිත කියන්නේ. දැන් කොම්පියුටේ ආත් කැනෙ කෙනෙක් ඉඳල දෙන දෙයක්ද තියෙන්නේ. දාන දේවල් දිනයකක්ද තියෙන. දාපුවාන දෙන්න නේද. ඔබ කුණු දැම්මොත් කුණු දෙනවා කියන්නේ නේද. මේ දාපු දේවල්තමයි දෙන්න දැන් අපි කොම්පියුට වැරදි ප්‍රෝගෑම් දාලාතියනවා. ඊට පස්සේ අපිතින් හො මේ <coughs> කාලයක් ඇනට කෙනෙක් කියල්තින ඔය දාලාතින කෝම් හරින. ඊට පස්සේ දැන් අපිට මුලින් දැනගණඩ පුළන් හරි දාලාතියනෙව වැරදි. ඒ එහෙම දැනගත්තයි කියලා ඊට පස්ස හරිියවයිද දැන් දැන් අපිට අවබෝධ කර ගන්න පුළුවන් හරි දාලාති නව වැරදි දැන් අපි අවබෝධ කරගත් පමණින් දැන් හරිවයනවද නෑ ඊට පස්සමකද වේ නව අලුත් පයිල් හටන්ඩෝන අලුත් පයිල් හදාදාද ආන්දාපොහොතම එන්නේ ඇබැයි ඒවා හදනකම් පරණවයනවා ඒව ඩිඩෙට් කර කර නේද මේ අන්න අලුත් පයිල් ආය හදන්ඩුව. එතොට ඒ වගේ තමයි මේ ජීවිතෙත් අර සාංසාරික වසෙන්ෙන් දාපුුවතම එන්නේ. ඒකයි දැන් අපට දැනගන්න පුළන් වැරදි දේවල් දාලති හැබැ දැනගත් පමණින්ම අන්න නතට වෙන්න අපිට ආය හදන්ඩු නැලුත්තයෝ. ඒක දැන් නිත්‍යයයි කියල තමයි තියන්නේ ආධ්‍යාත්මිකයි ඇසත් නිත්‍යයයි බාහිර ඒවත් නිත්‍යයයි තොට ඉතින් නිත්‍ය වුණු ගමන් නිතර මල්ලන්ට තමයි යන්නේ තියෙනවනම් ගන්ධ කැමතිනේ ආනේ නිසා තමයි දැන් දාන්න ඇතුළ තියනෙකත් අනිතේ පිට තියනෙකත් අනිත දෙකම පවතින්න එහනම් වැඩන්නෑ දෙකම. ඉතිං <clears throat> ඒ අවබෝධ කරනකං අන්න අපිට අර පයිල් ටික මේ වෙනකං අපිට දාන්ඩුවෙන. ආන්නේ වගේ මේ ජීවිතෙත් ඒකයි මේ ආත්මය තිබුණ නන්තම අපි දැන් ගොඩාකායි කියනන දැම්මට අනිත්තේකර තේරවා. <laughs> නේද? ඉතින් ඒ නිසා තමයි අපි වඩන්න යන්න ඇත්ත. දන්නවානේ නේද දැම් මේක ඒකයි හේතුඵල දහමක් වසයෙන් හැදිලෙන් දෝන් හිද තමයි දැන් ආයායමත් කරන්න ඕන දැපට මුලින් දැනගන්න පුළ හරි නිවිතිකෑපුහම යකඩේනවා. නමුත් දැනගත්තට බැහැන දැ නේද. දන්න දේ කරන්න වෙනවා ඇති. හැම දාම එකම දේන දැන් ඊට පස් සිති. හැම දාමකද මේක කාලයක් යැනකොටන්න එන ඒ වගේ තමයි මේ දන්න දේවල් ඒකයි ඒ කාලේ දැම් ආය මේ කැන ඊට ඉස්සල දවසේ ආපු පස්සන ඊනඟ දවසේ හනවා කැන බලන්න එකක් නේද අපිට එහෙමනම් ටිකක් විහිලුවක් වගේම වෙනවා නේද ඇවි ලැහුවොත්තේම ඉතින් <coughs> දැම් බැරිවෙලාවත් රහතන් වහන්සනමක් ඇවිල්ලෙන් පස්සන ඇවුත්තේම අපි ගණන් ගන්න සාමාන්‍ය කෙනෙක් කැටීටමයි නේද අද කාලමන් කියන්නේ නේද මේ වගේ පස්සන ටිකක් එක පාටම ඇවිල් ලැහුවොත්තේම නේද <laughs> අලුතෙන් මහාන වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් කියලා කියයි. පොතේ තියෙන දෙක බලාගෙන ඇවිල්ලා අපෙන් ඇහුවා කියයි. නේද? අනිවාර්යෙන් වෙනවනේ ඒක නේද? ඉතින් මේකේ අර විදිහටම ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්න ටික අහනවා ආයතන පිළිබඳව ඊට පස්සේ අර උපමාටිකයි ඔක්කොම මේ විදිහටම අහනවා. ඇහුවට පස්සේ <clears throat> ඉතිං දේශනාව සංකරන ඊට පස්සේ බිස්සුනින් වහන්සේලා බුදුරජාණන් වහන්සේළඟටත් යනුව ගිහිල්ලා වන්දනා කරලා මේ ඉතින් බුදුරජන් වහන්සකින දැයි අන්න පුළුවන් කියන ඒ ඉට පස්සේ ගත්තේ යනු. ගේයාට පස්සේ හනවා බුදුරජාණන් වහන්ස බිස්සුන් වහන්සේලාගෙන් තැම්පුර හඳ පායෙන් හඳ පෑවට පස් හඳේ දැන් අඩුවත් තියෙනවාද කියලා හැව එතකොට බලන්න කෙනකොට. නෑන නේද හඳ පෑවූහම පොය දවසේ පුරහඳ පෑවට පස් ආයේ තොට ඉතින් ඌනත්වයක් එකක් නැහැකිවා. ආන ඒ වගේ කිව්වා අද වනහලනං හඳ පෑවෝකිවා. <laughs> ඒ තමයි ඒ අයගේ බලාපොරොත්තු වෙච්චි <clears throat> බලාපොරොත්තුව සම්පූර්ණ කන මේ බිසුනින් මහන්සල පන්සීයක් හිටිය අන්තිම බිස්සුනුවක් සා සෝතාපන්නා අවිනීති දම්ම. ඇය අන්තිම එකෙන සෝතාපන්න වනාකිව. අවිනීති දම්මා ගැනෙ නරකේට යන එක නැතුරුනාකිවා. නියතෝ නියතා සම්බෝධි පරායන අනිවාර්යම නිවන පිහිට කරගත් මේ නිවනට පත්වෙන කෙනෙ බවට පත්වනාකව. අනිවාරෙන්යා නිවනට පත්වෙනවා. අන්න සෝතාපන්න වනා අන්තිම එක්කෙන. දැම් බලන් එකම නේද. පලනි දවසේ හැවවා සතුටුනා දෙවනි දවසේ හල තමයි අවබෝධ වනේ. ඒකඉතින් අර පණ <clears throat> ටික කාලයක් අපි නීති කාලා අන්තිම නීති කනකොට වගේ තමයි තේරෙන්නේ නේද. ඊට පස පටිසා කරනවා දැන්නම් හරි කියලා කියනොය වගේ තමයි ආන්න. ඉතිං <clears throat> අන්න ඒ කාලේ ඒ විදිහට තමයි ධර්මය පාවිච්චි කරලා තියෙන්නේ. ඉතිං ගොඩාක් දේශනා බැලුවම් දැ රාහුල ස්වාමීන් වහන්සේත් මේකේ හ පැති සූත්‍රය තින රාවුලෝවාද කියලා ඒකෙත් උන්වහන්සේගේ බුදුරජාණන් වහන්ස මේ පසනම තමයි අහන්නේ. ඒ රාහුල ස්වාමන්හන්සන් විතරන්නවේ දෙවියම් පවා ඒ දේශනා වහලා මේ ධර්මය අබෝධ කරන රාහුල ස්වාමන් වහන්සේ රහත්වෙනවා. ඉතින් ඒ කාල මේ ධර්මය පාවිච්චි කරපු ක්‍රමවේදී. ඉතිං අපිත් මේ ක්‍රමවේදයන් හුරුකරත් පුළුවන්. දැන් අපිත් ඔන්නම් පොඩක් හිතන්න පුළන් දැන් ඔන්න මේ ඔක්කොම බිසුනීන් වහන්සේලා කෙළෙ හිතාගන්නවා. <laughs> දැම් මම නන්දක ස්වාමිනාසකගේ පස්නහන්න පොඩ්ඩක් බලන්න කෝමද කියලා නේද දැන් හොඳට සීහ පිහිටවාගෙන ඔක්කොම එකම මේකෙන් හිමීට කලබලයක් නැතුව අවබෝධයෙන් මේ උත්තර දෙන්න බලන්න දැම්මං අහන්න පින්වතුනි මේ ගැන්න කුමද්ද හිතන්න. මේ ඇස නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද. ඒළඟට <clears throat> යමක් අනිත්‍යය නම්. ඒක සැපද්ද දුකද්ද. යමක් අනිත්‍යය නම් දුකනම් වෙනස් වෙලා යනවා නම් ඒ ගැන කල්පනා කරන්න සුදුසුද මේ ඇස මම මේ ඇස මගේ මේ ඇස මගේ ආත්මය කියලා කල්පනා කිරීම සුදුසුද. ඒ විදියට පුරුදු කරන්න. ඒකයි පටිපුච්ච විනීතා භික්්‍යවේ කියලා අරයකි වෙනේද. නිතරම පස්න කර කර විනි දැන් පස්න කරන්න කට්ටි නැතින්ද තමන්ගෙන් අහන්ද. භාවනාවට ඉඳගන්න. ඉඳගන්න මේ ඇස නිත්‍යයද අනිත්‍යයද කියල්. හිත පස්සේ අනිත්‍යයයි. යමක් අනිත්‍යනං ඒක සැපද්ද දුකද්ද. ඒක දුකා. යමක් ඇත්තට මනිත්‍යයන දුකයින වෙනස් වෙලාත් යනවනම් ඒ ගැන හිතන්න හොඳයිද කල්පනා කරන හොඳද. ඒ තම් මම මේක මගේ ඒසෝ හමස් මේ මම වෙමි. ඒසෝ මේ අත්තා මේක මගේ ආත්මය කියල සලකණ්ඩ සුදුසුත සුදුසු නෑ. අන්න තමම්ම ප්‍රශ්න කරලා පුළුවන්. එතකට අන්න කාලයක් කාලයක් ඒ විදිහට කරනකොට අවබෝධ කරගන්න පුළා. ඒ විදිහට එතකොට ඔන්න මානසික ලෙඩ හැදෙන්නේ ඔය භාවනක් කිසි පස්නයක් නෑ. <laughs> ඕ කරයි කියලා ලෙඩ හැදෙන්නේ බයවෙන්නේ ඔළුව ගැටගැන්නේ අරුවම මොකුත් වෙන්නේ. <laughs> කිසි බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් කාලයක් යැනකොට තමන්ටන්න අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒ කාලේ භාවිතා කරපු ක්‍රමවේදයන් තමයියේ. අද ඒ අපේ <clears throat> ආකල්ප සංපත්තියේ තියෙන දුරුවලතාවේ නිසා තමයි වනේ. ඉතින් ඊට පස්සේ ආකල්පය වෙනස්සුනින්දා අපි දැන් බණහනකොට අපිට ඕනි අලුත්තේවා. අපිත් මොකද කරන්න ඉතින් අලුත්තෙන් කරකොල කරකොල කියන එක එක දේවල්. <laughs> එකම මනකිව පත්නන නේද. අපිත් ඉතින් මොකද කරන්නේ. ඒ <laughs> නැත්තම් පොතේව්ව කියලා කිව කියනවා නේද. එරිහින්ද කාලයක් යනකොට අවබෝධ කියන්න පටන් ගත්තා. එක එකන අවබෝධ කරපුවා. එතර බුදුරන් වහන්සේ අවබෝධයට මොකද උනේ? ඒක පැත්තකට ගියා. මොකද නැත්තම් ඉතේ ආකල්පේ වෙනස් වෙනකොට වෙච්ච දුර්වලතා. එතකොට බුදුරන් වහන්සේ <clears throat> අර දොත්තනෝන අපිට මේ <laughs> යකට කන්න කිවන් පස ඒක කන්න ඇතු අපි එකකිව කන්න පටන් ගත්තාම වෙනවා වගේ තමයි වෙන්නේ. එතකොට යකට නෑ වෙනවතමයි. ආන්නේ වගේ තියෙන්නේ. ඉති කියපු දේ නෙවේ ඊට පස්සේ කරලා තියෙන් ආන්නේකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ ඒ ආකල්ප සම්පත්ය හොඳට තිබරින්ද තමයි කවුරුත් හමුවනාම කතා දේශනා කරන්න බණක් කියන්න කිවොත් මං එදත් අරකිව අර චන්න ස්වාමීන් වහන්සේ ගිල්ල හොකෝ මහාන්දුරුවන්ට දැන් කියන අවවාද කරන්නකින තොර කියනවා චන්න මේ රූපය අනිත්‍යවසයෙන් බලන් වේදනාව අනිත්‍යය කෙළ හිතන් එතොට උන්හසක මමත් ඉති ඕක ද ඕක කියන්න දෙයක් ආනේ වගේ තමයි තියෙන නො උන්හන්සට මේ ඒක තේරුම් ගන්න බැනමක දෙයා ධර්මීටය කෙනෙ නෙවෙනි ඒවා ධනු සාසන ලබපු කෙනෙක් නෙ යා පණහන ඇයට දන්නෙත් නෑ මොකක්වත් දන්න මාන්‍යෙන් එයා හිටිය කාටවත් මේ යටත් වෙන්න ඊට පස්සේ ඒ ධර්මු නිසාමන දුන්නේ බ්‍රහ්ම දන්නනේ ඉති ඊට පස්සේ තමයි ඔන්න <laughs> මෙවුණේ ඒත් එයා දන්න ඉතින් අන්න ක්‍රමවේදේ දන්නේ. දැන් එතුර නියතමානි වුණා නීතමානි වෙලා අවවාද කරන්න ගීක යන්න තුට අරටික කියන්න එතකට ඉතින් අර අපිට වගේ තමයි සාමාන්නේ <laughs> බ්‍රහ්මදන්නන කැන ඇර සියලූම ස්වාමිනාසල කතානකරන්න තීරණය කර කාටත් නන්ත ස්වාමිකද චන්න ස්වාමිනන්ත එක්ක නෝ කතා නෝතිනා කතා කරන්න ලබ්බෑ තිනාවෙන් ලබ්බෑ අනිත් අයට පුළ උන්නාස අයින් කරලා ඊට පස්සේ තම ඒක කියනකොටම බොහොම මේ වුණ ඊට පස්සෙතින් <clears throat> තමයි නීතමානි භාවයට පත් වනා නීතමානි වෙල දැන් කාගෙමු තවවාද ඉල්ලන්න ගිය ඔක්කොම කියන්න පටන් ගත්තේ අර ටික. එතකොට බැලුවා මේක ඉතින් මම දන්න තේනේ දැන් මේ ඔක්කොම කියන්නේ. ඒ වුණත් ඉතින් මේ මගේ අවබෝධයකුත් නැහැ. මොකද ඒවා කියනකොට උන්වහන්සේ අර සිහිය පීටුවාගෙන අහන්නේ නැහැ. දන්න දේ කියනවා කියලා එයා බලාපොරොත්තු වෙන ලොකු මොනවාරි කියයි කියලා. ඉතින් ඒකට තමයි එක එක ළඟට ගිහිල්ලා අවවාද කරන්න කියන්නේ. ති අන්දස ආනන්ද සාමන්සට කැප ආනන් සහන්ස දැනගත්තවයාට ඇරදිල තියෙන තැන ඊට පස්සේ එයාවට කප් මේව කරලා උඩට ඇරගෙන මාන්‍යහෙම කැඩුවා කියලා මේ ෝම හොඳයි මේ අවබෝධ කරගන්න පුළුවන් ඕක නිසා කියලා එයාවට එකක් මේෝ කරලා ගත්ත එකල තයි බණක ඊට පසතම යන්න උන්නාන්සටක වෙනත් විදිහකට කිව්වා. ඊට පස තම යන්න අවබෝධ කරගත ඒ දේශන අවසානය ඒ සෝතාපන්න වෙනවා චන්න සාමන්නාන්සේ. ඉතින් ඒ විදිහට ඒ කාලේ අර මේ ආකල්ප සම්පති තිබුණ ඒ සයිනසේක යට හික්මච්චි නැතිකෙන හිද තම එක දැනගෙන හිටිය නැත්තේ. තේනිසා <clears throat> <clears throat> උන්වහන්සේට එකයි බැරි වුණේ නැත්තන් අර සයන්හන්සලාගේම අවබධ කරගන්න තිබ්බ හරියට ඇහුවරන්ද මේ බිසුණින් වහන්සට දන්නවා බණ කැනෙ. ධර්මය පාවිච්චි කරනකමේ දන්න. එත ඒ නිසා තමයි ඒ කට්ටේ පොඩි මේ එකක්වත් නෑ අනේ මේ ඊයේ කියපටිකමන මේ සාමිනන් සදත් අපෙන් අහන්න කියලා කිසි මේ එකක් නෑ. මොකද ඒකටේ දන්නවා. ඒකයි. මොකද හැමදාම කරන්න තියෙන්නේ මේ මොකක්ද කියලා දන්නවා දැන්. පෝෂණය වෙන්ඩ අපි හැමදාම් පත්කයන ඒ වගේ තමයි යට මංක නිවිති කනාවගේ ඉතින් අම්මහිටත් යනකට නිවිති හදලා නිතත් නිවිති දුන්නයි කරනෑ නේද. දන්න දැන් මේ මේ පෝෂණය වෙන්න මේක තම හැමදාම කණ්ඩ තියන තේ ඒවගේ නිසා තමයි ඒකට මේ ඇසානිත්‍යය කියල භාවනා වසේ මුත්තරින්න බණහන්ඩගේ පොමත් තනිත්‍යය කියලහන සජ්‍යහනා කරන මේ සූත්‍ර එතකොටත් අනිත්‍යයයි ඊළඟට මේවා සම්මාර්ශනය කරන එතකොටත් අනිත්‍යයයි කියල ඊළඟට තවකාටරි ආපහම දායක බණකරනට යටත් අනිත්‍යය කියල කියනවා ආ නැහැම පැත්තෙන්න පාච්චි කරන. එතකොට යං වෙලාවක තමයියාට අර සම්පූර්ණ පෝෂණය කැන පිහිටන වෙලාව යම් දවසක වෙනවා. ඒක කොයි වෙලාවේ වේද දන්නේ නැහැ. ඒක භාවනා කරනකට වෙන්න පුළුවන් අහනකොට වෙන්න පුළුවන් සජ්්‍යහනා කරනකට වෙන්න පුළුවන් ඒ අවස්ථාවෙන් හැබැයි පහාම යෙදෙනු. ඒ පහාම කරනවා. නැන් ලේසිී කියල එක මෙම කන්නේ පහම යෙදෙන් දෝනිති. එතකොට තමයි ඒක පිහිටන්න. <coughs> හොඳ ඉහනම් <coughs> කාලය හරි. දැන් කවුරුත් එහෙනම් අපේ මේ සක්මම් භාවනාවේ හොඳයි සාතුකා.